සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන ශාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න ඕනේ ඒ වගේම මේ ජීවිතය සුරක්ෂිත කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්න ඕනේ ඒ වගේම සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය කවුරුත් ඇති කරගන්න ඕනේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සියලු කුසල් වර්ධනය කරන සියලු අකුසල් දුරු කරන ක්‍රමවේදයක් සකස් කරපු ධර්මය. එතකොට ඒ වගේම තමයි සිත අපිරිසිදු වෙන්නේ අකුසල් වලින් ඒකින්ද ඒ සිත පිරිසිදු කරන ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. එතකොට අපි මේ සතියේ මේ පිළිබඳ සාකච්ඡා කරමින් හිටියේ දිගටම ditthi visuddhiya පිළිබඳවයි. ඉතින් අද ditthi visuddhiya සම්පාදනය කර ගැනීම පිළිබඳව කළ යුතු කාරණා සම්පින්ඩණය කරලා අවසාන වශයෙන් මේ මේ දින කීපයේම අපි අනෙකුත් මාතෘකාවලට වැඩිය ධර්ම මාතෘකාවලට අවධානය යොමු කරන්න වෙනවා. මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ සීල විසුද්ධිය, අපි බොහෝ කලින් කතා කරා කියන සීල විසුද්ධිය ගැන අපි දේශනාව වෙනම මාතෘකාවක් ගත්තේ නැහැ. නමුත් චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය එතකොට මේ සතියෙන් පස්සේ කාංකායතරන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය ආදී වශයෙන් අපිට මේ තියෙන කාරණා පිළිබඳව ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න වෙනවා. කොහොමද මේ තැන් වලට යන්නේ? කොහොමද මේවා කරන්නේ කියලා. මොකද ඒක බොහොම හැමෝම දැනගත යුතු කාරණාවක් හින්දා. දැන් අද අපි මාතෘකා කරගන්න යන්නේ ධිට්ඨිය සම්පාදනය කරගන්න කල යුතු දේ ප්‍රායෝගිකව මොකක්ද කියන එක ගැන තවදුරටත් සාකච්ඡා කරන්න යන්නේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද අපි බදාදා දවසේ සාකච්ඡාවේදී ඉස්මතු වෙන කාරණාවක් තියෙනවා පරතෝ ഘോഷය සහ යෝනිසෝ මනසිකාරය කියලා. ඒ කියන්නේ මේ ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය තමයි ධිට්ඨි විසුද්ධිය ඇති කරගන්න අපිට තියෙන ක්‍රමවේදය කියලා. ඉතින් ඒකින්දා කොහොමද මේක තවත් පෙළ ගසන්නේ කියලා අපි දන්නවා ditthiya suppati viddha කියලා සඳහන් කරලා තියෙන තන ධර්මයේ කොහොමද මේ දෘෂ්ටි નિર્වෘත කරන්න කියලා කාරණා හතරක් කලින් තියෙනවා. ඒ තමයි සුතා, දතා, වචසාපර්චිතා, මනසානුපෙක්කිතා, ditthiya suppati viddha කියලා. සුතා, දතා, වචසාපර්චිතා, මනසානුපෙක්කිතා, ditthiya suppati viddha කියලා. එතකොට අපිට ප්‍රවේශමෙන් කල්පනා කරලා කළ යුතු දේ මොකක්ද කියලා හොඳින් තීරණයක් ගන්න වෙනවා. අපි දන්නවා දැන් මේ සතියේ බොහෝ වශයෙන් අපි ධර්මය ශ්‍රවණය කරපු අය විදිහට දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා හොඳටම දන්නවා මේ වෙනකොට. අපි එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට එක එක සිතුවිලි ඇති වෙන්නේ එක එක්කෙනාට එක එක සිතුවිලි ඇති වෙන්නේ අපි දන්නවා හොඳටම ඒ ඒ කෙනාගේ තියෙන දැක්ම අනුව කියලා. ඒ දැක්ම ඇති උනේ ඒ ඒ කෙනා තුළ ජනිත වෙලා තියෙන නොයෙකුත් ආකාරයේ දැනුම අනුව අතීතයේ යා දැකලා තියෙන දේවල් අහලා තියෙන දේවල් විඳලා තියෙන දේවල් අනුව තමයි මේ වර්තමානයේ යාට එක එක සිතුවිලි එන්නේ. අතීතයේ අහලා තියෙන දේවල් විඳලා තියෙන දේවල් ඒ කියන්නේ අපිට ඇති වෙලා නැති වෙලා ගිහිලා තියෙන සිතුවිලි අනුව තමයි අපේ දෘෂ්ටීන් සිද්ධ වෙන්නේ. බලන්න කෙනෙක්ගේ නමක් කිව්වහම අපි ප්‍රසිද්ධ කෙනෙක්ගේ කියලා හිතනද ප්‍රසිද්ධ කෙනෙක්ගේ නමක් කිව්වහම අපි දන්නවා ඒ කෙනා ගැන හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා එක එක්කෙනාට එක එක්කෙනාට සිතුවිලි ඇති වෙනවා. අන්න ඒ ඇති වෙන සිතුවිලි ඇති වෙන්නේ එයා ගැන දන්න විදිහටද නැද්ද? එයා ගැන අපි දන්න විදිහට ඒ අහලා තියෙන විදිහට. එයා ගැන නරකම අහලා තියෙන කෙනාට සිතුවිල්ලක් ඇති වෙන්නේ එයා නරක පුද්ගලයෙක් කියලා. හොඳ අහලා තියෙන කෙනාට සිතුවිල්ලක් ඇති වෙන්නේ හොඳ පුද්ගලයෙක් කියලා. නරක අහලා තියෙන කෙනාට කිසිම විදියකින් හොඳ කෙනෙක් කියලා සිතුවිල්ලක් ඇති වෙන්නෙම නැහැ. හොඳ අහලා තියෙන කෙනාට නරක කෙනෙක් කියලා සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. බලන්නකෝ ඒක හොඳට හිතලා බලලා. එයාගේ නරකම අහලා තියෙන කෙනෙකුට අපි කොච්චරවත් කොච්චරවත් කොච්චරවත් කියන නෑ මෙයා හොඳ කෙනෙක් හොඳ කෙනෙක් කිව්වට එයාට සිතුවිලි එන්නෙම නෑ. බලෙන්වත් එන්නේ නෑ. ඒ කියන්නේ අපි දැන් එකපාරටම කෙනෙක්ගේ නමක් කියනකොට අපිට එන සිතුවිල්ල හොඳ අහලා තියෙනවා නම් ඒක හේතු වෙලා හොඳ සිතුවිල්ලක්ම හොඳ කෙනෙක් කියන සිතුවිල්ලම එනවා නරක අහලා තියෙනවා නරක කියන සිතුවිල්ලම එනවා ඒක නවත්තන්න අපිටවත් බෑ නේද අන්න ඒක කියන්නේ හේතු අනුව සිද්ධ වෙන්නේ කියලා මම යාගේ ගොඩ මොකද්ද හේතුව පරණ යාගේ නරක අහලා තියෙන එක නේද මොකද්ද හේතුව පරණ යාගේ හොඳ අහලා තියෙන එක ඒ කියන්නේ දැන් වර්තමානයේ අපිට එන සිතුවිල්ල අනිවාර්යයෙන්ම අපි අතීතයේ දැනගත්ත තේරුම් ගත්ත දේවල් අනුවයි. ඒවා හේතු වෙලා තමයි දැන් අදහසක් එන්නේ. එතකොට යමක් තේරුම් ගත්තේ නැති කෙනෙකුට අපි බැනලා හරියනවද? සමහරවිට අපි කියන හිතාගන්නවත් බෑ මෙයාගේ වැඩ කියලා. නේද? අපිට හිතාගන්නවත් බෑ. ඇත්ත. අපිට හිතාගන්නවත් බෑ. ඇයි ඒක දන්නේ එයා තමයි. ඇයි එයාට සිතුවිලි එන්නේ වෙනස් විදිහකට. මට සිතුවිලි එන්නේ වෙනස් විදිහකට. දැන් දන්නවද අපිට සමහර සත්ත්ව සත්තුන් ඌරු කුකුල වගේ සත්තුන් උනත් අපිට එහෙම මරන්න බෑනේ. මරනවා දකින්නත් බෑනේ. නේද? ඒ විතර නෙවෙයි ඒකේ තියෙන පාපයත් අපිට මතක් වෙනවා. එකක් අවිහිංසා සහගත හැඟීමක් ඇති වෙනවා. අනිත් එක පාපයක් මතක් වෙනවා. දැන් ඔය සමහර රටවල සමහර ආගම්වල අය ඉන්නවා. අපිට කේක් ගෙඩියක් කපන්න එහෙම හිතේ අමාරුවක් තියෙනවා මොකද? නේද කේක් ගෙඩියක් කපනකොට මොකුත් හිතේ අමාරුවක් එන්නේ නැහැ නේද ඒ වගේ ඒ වගේ සිතුවිල්ලක් තියෙනවා ඒ කියන්නේ මේ සතා මවලා තියෙන්නේ යම් කිසි මහ බලවේගයක් විසින් මේ සතා මවලා තියෙන්නේ මොකටද මරාගෙන ගන්න එහෙම සිතුවිලි තියෙන්නේ ඒ සිතුවිලි ඇති වෙලා තියෙන්නේ එයාලගේ ඒ දර්ශනය තුළ එතකොට එයාලා කිසි ගාණක් නැතුව මේක මං වෙනුවෙන් වෙන් කරපු වෙන් කරපු මං වෙනුවෙන් මවපු එකක් කියලා මරාගෙන කනවා හරි ඉතින් ඒ ඒ එයාලට අපි දොස් කියලා හරියන්නේ නැහැ. ඒ සිතුවිලි වෙනස් කරන්න නේද? දැන් අද බලන්න අද සමහර දරුවෝ දැන් ලොකු ලොකු මහත් වෙනවා. හරිද? ලොකු මහත් වෙන සමහර පාසල් වල විශේෂයෙන් ලංකාවේ රජයට අයිති නැති පාසල් තියෙනවා. පාසල් වල ළමයි ලොකු වෙනවා ඒ කට්ටියට ආගමක්, ජාතියක්, ඉතිහාසයක් මොකුත් උගන්වන්නේ නැහැ. ඉතින් ළමයි වැරද්ද උගන්වන්නේ නැති එක. හැබැයි මේ ළමයි පාර යනවා. පායන්න හාඳුන් නමක් දකිනවා. හරි ගෞරවයක් එනවද? ගෞරවයක් ඒ ළමයිගේ හිතවලින් එන්නේ නැහැ. නේද? කෝටු මස් කරන්න ඕන ළමයාද? නෑ කාවද? <laughs> තාත්තවත් නෙවෙයි ළමයාවත් නෙවෙයි මේ ක්‍රමවේද සකස් කරපු අය නේද මේ රටේ සිංහල බෞද්ධ ළමයින්ට නේද සිංහලකම බෞද්ධකම උගන්වන්න ඒක නවත්තපු අයව අල්ලලා නේද මස් කලයට දක්වන්න ඕනේ ඇයි? අර අහිංසක ළමයි මෙලෝ දෙයක් දන්නේ දන්නේ නැහැ. නේද? ඉතින් ඒ ඒ වගේ එතන අදාළ නැහැ ඒකට. නේ? එහෙනම් අපි ඔන්න ඔතනින් මම මේක මතු කරගන්නයි හදන්නේ. මොකද්ද කරන්න ඕන කියලා. බාහිර මාතෘකාවකට යන්නේ නැතුව බලන්න අපිට මම මෙයාගෙන් අහනවා මේ ඔන්න බලන්න දෘෂ්ටිය හැටි කියලා දෙන්නයි යන්නේ මම මේ සියලු දුක් වලට හේතුව මොකද්ද? තණ්හාව. නේද අපි අහලා තියෙනව නේද? දන්නව නේද? නේද? සියලු දුක් වලට හේතුව තණ්හාව. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන දෙයක්. දුකට හේතුව තණ්හාව කියන එක. එතකොට හිතට දුකක් එද්දී ළමයේ හිතුවක් කාරකමක් හින්දා හරි එහෙම දුකක් එද්දී ඕක මතකට එනවද? ඉතින් ඒක වැඩක් ඒක දැනගත්තා කියලා. නේද? එහෙනම් දැනගත්තා කියන්නේ මොකද්ද? සුතා කියන එක විතරයි. හරි දෘෂ්ටිය හරි ගිහිලා නැහැ. කතාව දැනගත්ත පමණින් දෘෂ්ටිය හරියන්නේ නැහැ. දැන් නාම රූප පරිච්ඡේදය ගැන අපි කතා කරගෙන හිටියේ. ඒක දැනගත්ත පමණින් දෘෂ්ටිය හරියන්නේ නැහැ. ඒක අහගත්ත පමණින් දෘෂ්ටිය හරියන්නේ නැහැ. එහෙනම් අහගන්න ඕනද නැද්ද හැබැයි? අහගත්ත කියලා දැන් අහපුවාම උත්තර දෙන්න දන්නවා. දුකට හේතුව මොකද්ද? චතුරාර්ය සත්‍ය ගැන කියලා කියන දුකට හේතුව මොකද්ද කිව්වා? තණ්හාව කියලා කියන්න දන්නවා. හැබැයි දෘෂ්ටි හරිය ගිහිල්ලා නැහැ. නේද? එහෙනම් බලන්න කොහොමද මේ දෘෂ්ටිය හරියට වැඩ කටයුතු කරන්නේ කියලා අපි බලන්න ඕනේ. මොකද්ද මේ මනසානුපෙක්කිතා කියලා කියන්නේ කියලා. ඊළඟට දුකෙහි නැති කිරීම කියන්නේ දුකෙහි නැති කිරීම කියලා කියන්නේ දුකේ නැති කිරීමක් තියෙනවා නේද? නැති කරන මාර්ගය කිව්වහම ආර්ය අෂ්ටාංගික මාර්ගය එතකොට මට කෑමක් එහෙම දැකලා නැත්නම් කෙනෙක්ව දැකලා කෙනෙක්ව දකින්න ඕන කියලා දුකක් ආපුවාම ඒක නැති කිරීමේ මාර්ගය විදිහට මට දැනෙන්නේ දැන් මට මට අවශ්‍යතාවයක් වෙනවා අහවල් කෙනා දකින්න ඕනේ කියලා. හරිද? අහවල් කෙනා දකින්න ඕනේ කියලා අදහසක් තමයි දැන් නැහැ. තමගේ දරුවෙක් කියලා හිතන්නකෝ ඈතක ඉන්න දරුවෙක් දකින්න ඕනේ කියලා හිතනවා දැන් නැහැ පේන්න නැහැ දැන් දුකයි. දැන් මගේ මනස දන්නවා දුකයි. ඇයි මේ දුක? දකින්න නැති හින්දා. හරි විදිහට නම් දුක මොකද? අර ළමයා ගැන තියෙන තණ්හාව හින්දා. එතකොට අර දකින්න නැති හින්දා මම දුක නැති කරගන්න මොනවද කරන්න හදන්නේ? නැති කිරීමට කරන්න හදන්නේ? ගිහිල්ලා බලන්න යනවා ඉන්න තැනක් හොයාගෙන. මට දුකයි ඉන්න බෑ. මම යනවා කියලා. හරි විදිහට නම් කරන්න තියෙන දේ සම්මා සතිය හෝ නේද? අසුබය හෝ නේද? ඒ කියන්නේ යම් කායානුපස්සනාව හෝ මොකක් හරි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ක්‍රමවේදයක් භාවිතා කරපම අර ශරීරය දැකීමට තියෙන තණ්හාව අයින් වෙලා යනවා. එහෙනම් තණ්හාව නැති කරන මාර්ගයක් තමයි යොදන්න ඕනේ. අපි එහෙමද කරන්නේ? <laughs> අපේ වැඩේ මොකද? හිත ගිනි ගන්නකොට යනවා හොයන්න, හොයාගෙන යන්න යනවා. හොයාගෙන ගිහිල්ලා කරන ක්‍රමයේ ගැන අපේ හිතට එන්නේ වැරදි ක්‍රමයක්. නේද? දුක් නැති කරන ක්‍රමයේ හැම වෙලෙම අපි පාවිච්චි කරන්නේ දැන් කවුරු හරි පරස වචන කියනකොට මට දුකයි. ඒක නැති කරන මාර්ගය මගේ මනස මට කියන්නේ ආපහු පරස වචන කියන්නේ කියලා. නේද? නමුත් ඒක නිවන මාර්ගයේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ පරුසා වාචා වේරමණී. නේද? පරුස වචන කියීමෙන් වැළකීමේ සිතුවිල්ල මගේ හිතෙන් උපදින්න ඕනේ. ඒක වළක්ව ගන්න ඕන කියන සිතුවිල්ල මගේ හිතෙන් උපදින්න ඕනේ. ඒක ඉපදුනේ නැත්තම් මේ සැරේ පරුස වචන මම අතින් කියනවා. කියුණාට පස්සේ මම කල්පනා කරන්න ඕනේ මේක වැරදීමක් වුණා. මෙතන මේ විදිහට හදන්න ඕනේ කියලා. වැරදීම වැරදීම විදිහටවත් දකින්න ඕන. අපි එහෙම දකින්නවද? අපි අපේ ජීවිතේ નિවැරදි කරගන්න ක්‍රමවේදය අපේ මනස තුලින් එන්නේ එන්නේ නැහැ. අන්න ඒක එන විදිහට සකස් කරගන්න ඕනේ හිත. හරිද? નિවැරදි දෘෂ්ටිය සකස් කරගන්න මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි බුද්ධ දේශනාවේ තියෙන සුතා, දතා, වචසා, පරිචිතා, මනසානුපෙක්කිතා, ditthiya suppati ඉඳගල. මම මේකට වෙන උදාහරණයක් ගන්නයි මේ යන්නේ. හරිද? එතකොට හොඳට මතක ඉන්න කරන්න ඕන වැඩේ කරන්න ඕන පිළිවෙල ඔය සුතා, දතා, වචසා, පරිචිතා කියලා කිව්වට මදි. හ්ම් දොස්තර මහත්තයෙක් දොස්තර මහත්තයෙක් වෙන්න ඉස්සෙල්ලා හරි වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉන්නවා. අන්නේ වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉන්න වෙලාවේ එයා මේ දැන් දොස්තර මහත්තයෙක් වුණාට පස්සේ මේ බලන්න කෙනෙක් ගිහලා ලෙඩ කියනවා. ලෙඩා ළඟට ගිහලා ලෙඩ කියනකොට වෛද්‍යවරයාට මොනවද දෙන සිතුවිලි? ආ මේ ලෙඩේ තමයි කියලා අඳුර ගන්නවා. වෛද්‍යවරයෙක් නැති කෙනෙක් අඳුර ගන්නවද? නෑ. ලෙඩේ කියනවනේ ඉතින් මම නම් දන්නේ අතන රිදෙනවා මෙතන රිදෙනවා කියනවා. කිව්වර අපිට එන්නේ නෑ ඔළුවට. වෛද්‍යවරයෙකුට එනවා. ආ මේක තමයි ලෙඩේ. ඒ විතරක් නෙමෙයි ලෙඩේට හේතුව. ඒකත් වෙනවා නේද? ඒකත් වෙනවා. ඒ මොකද හේතුව මොකද ආමයා මෙහෙම අපෙන් අපෙන් අහන අපි ලෙඩේ කියනවා. මේවා කෑවද? මෙහෙම කරාද? මෙහෙම කළාද කියලා අදහසක් එනවා. එහෙනම් අන්න ඒක තමයි දෙවෙනි කාරණාව. මේ දෙඩේට හේතුව එනවා වෛද්‍යවරයාගේ හිතට. ඊළඟට නැති කරන්න පුළුවන් කියන අදහස තියෙනවා. අපි වෙඩඩේ කියනකොට මෙයා බෙහෙත් ලියනවා. නේද? එහෙනම් බලන්න මේ වෛද්‍යවරයාගේ මේ ලක්ෂණ තියෙනවා. හැබැයි වෛද්‍ය ශිෂ්‍යයා කාලේ ටික තියෙනවද? නෑ වෛද්‍ය ශිෂ්‍යයා කාලේ ටික නැහැ. වෛද්‍යවරයා කාලේ ටික තියෙනවා. වෛද්‍ය ශිෂ්‍යයා කාලේ ටික එහෙම ඒවා එන්නේ එන්නේ නැහැ. පැහැදිලි නේද? හරි. එහෙනම් වෛද්‍ය ශිෂ්‍යයා වෛද්‍යවරයා බවට පත් වුණාට පස්සේ එයාගේ සිතුවිලි වෙනස් වෙලාද නැද්ද? ඒ අවුරුදු 5 ඇතුළත සිද්ධ වෙච්ච දේවල් හේතු වෙලා තමයි මෙයාගේ මේ මනස වෙනස් විදිහට වැඩ කරන්න පටන් අරන්. ශිෂ්‍යයා කාලේ ලෙඩක් ගැන අහපුවම මනස එයාගේ මනසෙන් මුකුත් වෙන්නේ නැහැ. දැන් එනවා. එහෙනම් මේක වෙනස් වෙලා එයාගේ මානසිකාරය වෙනස් වෙලා. හරිද? නේද? එහෙනම් ලෙඩ ගැන යාට වෙනත් දැන් දැක්මක් ඇවිල්ලා. අසනීප හොඳ කරන ඒ කිරීම පිළිබඳව නේද? යාට දැක්මක් තියෙනවා. ඒක හදන්න යා මොනවද කරේ කියලා බලාගත්තොත් අපිට මේක හදන්න මොකද කරේ කියලා බලාගන්න පුළුවන් වෙයි නේද? සිතේ තියෙන සියලු ලෙඩ තමයි අකුසල. ඒ හැම අකුසලයකටම හේතුව දේශනා කරලා තියෙනවා. නැති කිරීම දේශනා කරලා තියෙනවා. නැති කරන ක්‍රමේ දේශනා කරලා තියෙනවා. එහෙනම් වෛද්‍ය ශිෂ්‍යයා ගිහිල්ලා මේ භෞතික ශරීරය පිළිබඳ නේද? තියෙන සියලු ලෙඩ ගැන ඉගෙන ගන්නවා. ඒ ලෙඩ වලට හේතුව ඉගෙන ගන්නවා. ඒක නැති කිරීම ඉගෙන ගන්නවා. නැති කරන ක්‍රමය ඉගෙන ගන්නවා. ඒ ඔක්කොම කොහෙද තියෙන්නේ? මනසින් නැగిලා එන විදිහට කරගෙන වැඩේ. නේද? එහෙනම් අපිට තියෙන ඒ වගේම ඊට සමාන්තර වැඩක්ද නැද්ද? ඊට සමාන්තර වැඩක්. එහෙනම් මෙයා කොහොමද මේක කරගත්තේ කියලා හොයාගත්තොත් අපිට පුළුවන් වෙයි මෙයා කොහොමද මේක කරගත්තේ කියලා හොයාගත්තොත් අපිට පුළුවන් මේ අපි මේක කරන්න ඕනේ කොහොමද කියලා හොයාගන්න. එහෙම නේද? බලමු දැන්. දැන් අපි බලමු මොකද්ද කරන්න ඕනේ කියලා. බලන්න වෛද්‍ය ශිෂ්‍යයා ඉස්සෙල්ලාම ගිහිල්ලා කරේ මොනවද කියලා බලන්න. දේශනාවට සවන් දුන්නා. දේශනාවට සවන් දෙන ගමන් එයා මොකද කරේ? වැදගත් කාරණා ඔක්කොම සටහන් කරගත්තා. අන්න බලන්න සටහන් කරගෙන ඒ සටහන් ටික එයා ඉන්න බෝඩිමට හරි එයා ඉන්න නවාතන්ට අරගෙන ගිහිල්ලා වීසි කළා දැම්මද? නෑ මොකද කරේ? හොඳට කියෙව්වා කියවලා ඔව් කටපාඩම් කරගත්තා. ඒක ලේසි පාසු කටපාඩම් කිරිල්ලක්ද? නෑ ඒක ලේසි පාසු කරන්න ඒක ලොකු කැපකිරීමක් කරන්න උනා. නේද? නිදි මරාගෙන නේද කකුල් වලට වකෝ බේසන් වතුර බේසන් වලට කකුල් දාගෙන නේ කෙට්ටු වෙනකන් ගොඩක් ගොඩක් කර්කස අවුරුදු පහක් එක නේද එහෙනම් ගොඩේ පාඩම් කරනවා නේද අපි දැකලා තියෙනවනේ එතකොට ඒ තමයි අර අර වැඩේ කරගන්න කරන වැඩේ නේද එහෙනම් අපිත් දේශනාවලට සමන් දෙන්න ඕන දේශනාවලට සමන් දෙනවනේ දැන් 500යි 500 වුණාට පස්සේ තව 30යි සති 30යි නේද ඒකට ඒ ඒ මගේ විතරක් නෙවෙයි තව කොච්චර දේශනා තියෙනවද? එහෙනම් දේශනාවලට අපි සාන් දෙනවා. නේ? එතකොට දේශනාවල සාන් දෙන ගම ඔක්කොමලා වැදගත් කරුණු ලියා ගන්නවා නේද? හැමදාම රූපහින ළඟ ඉඳගෙන පොතක් තියාගෙන ඔක්කොම වැදගත් කරුණු ලියා ගන්නවා. දවල් උදේ බැරි වුණොත් එහෙම ආය 10ට හරහා ආය ලියා ගන්නවා. ඒකත් බැරි වුණොත් රෑ 12ට හරහා ආය ලියා ගන්නවා. නැත්තම් මේ මේ නේද YouTube එකේ හරි කොහෙන් හරි හොයලා මේ ධර්ම දේශනාව ඔක්කොම වැදගත් කරුණු දිනවන එක කට්ටියම. ඔව් එන එකත් හරි. ඔක්කොම ලේ දිනන ඈ. හරි. 아무තු hina දානවා නේද? මම හිතන්නේ රූපවාහිනියෙන් නරඹන කට්ටියත් දැන් අහන්න ඕනේ මම වැදගත් කරුණු මතක තබා ගැනීම සඳහා සටහන් කරගන්නවාද වෛද්‍ය ශිෂ්‍යයා වාගේ. හැබැයි හුඟක් වෙලාවට අපි ඔය භාවනා වැඩසටහන් කරද්දී තැන් තැන් වල බණ කියද්දී ඇත්තමත් එහෙම සටහන් කරගන්න අපි හුඟක් දකිනවා. හරිද? එහෙනම් හා සටහන් කරගන්නවා කියලා හිතන්නකො. සටහන් කරගන්න අයගෙන් දැන් එතකොට අහන අයගෙන් මම අහනවා මතක තබාගත යුතු කරුණු කෙසේ හෝ සටහන් තබාගෙන හෝ නැතුව හෝ මතක තබාගත යුතුද නැද්ද? සටහන් තබා ගන්න නැත්නම් එයාට ලොකු මතක ශක්තිය තියෙන්න ඕනේ. එහෙනම් සටහන් තබාගත යුතු කරුණු මතක තබාගත යුතුයි මතක හිටින්නේ නැත්නම් සටහන් තබාගෙන හරි ඇත්තටම වෛද්‍ය ශිෂ්‍යයාට සටහන් ඔක්කොම කියලා දෙනකොට මතක නම් එයා ලියාගනිද? නෑ ලියාගන්නේ. කියනකොට මතක හිටින්නේ නැති හින්දායි ලියාගන්නේ. අපේ ඇත්තොත් ඒකයි ලියාගන්නේ. නේද? ඔක්කොමලා පිළිවෙලකට ලියලා තියෙනවා මම දන්නවා. නේද? හරි. ලියාගත්ත අයගෙන් අපි අහනවා ඊළඟට කොහොමද කොච්චර මතකද කියලා. සමහරු ඉන්නවා කියවන මට වෙලාවට හිතෙනවා මං කිව්වට වැඩිය ගොඩක් ලියලා කියලා. අපි දක්ෂින වෙලාවට ඈත ඉඳන් ලියනවා ලියනවා ලියනවා ලියනවා ලියනවා. කිව්වට වැඩිය ලියලා කියලා හිතනවා. හැබැයි අහුවොත් මොනවත් නැහැ පොත නම් තියෙනවා ලොකු පොතක් තියෙනවා. එයාලට තේරෙන ධර්මය අවබෝධ කරගන්න බෑ. හරි අහන්න නැති කට්ටියට කොහොමත් බෑ. අහන ඒවා මතක තියාගන්න නැති කට්ටියට කොහොමත් බෑ. හරිද? අහන ඒවා එතකොට ලියාගත් ලියාගත්තට විතරක් කරන්නේ මතක තියාගත්තේ නැත්තම් කොහොමත් බෑ. එහෙනම් දැම්ම ක්‍රමයක් හදාගන්න ඕනේ. ආර්ය ශ්‍රැංග මාර්ගය ගැන, තණ්හාව ගැන, ඒවනේ අපි කියන්නේ නේද? එක්කෝ දුක්ඛ සත්‍ය ගැන කියනවා බණකදී, එක්කෝ ඒ බණේ තියෙනවා සමුදය සත්‍ය, එහෙම නැත්නම් නිරෝධ සත්‍ය, එක්කෝ මාර්ග සත්‍ය. හැමදාම කියන්නේ මොකක් හරි ක්‍රමයක් නේද? මේ මේ මේ දෙකෙන් මේ හැම වෙලේම කියන්නේ දුක් නැති කරගන්න ක්‍රමය. මේ දේශනා ඔක්කොම අරන් බලන්න. ඔයාගේ තියෙන්නේ මෙන්න මෙතන වැරදීමක් තියෙනවා. මේ වැරදීම හින්දා ඔහෙට ගොඩක් දුක් විඳින්න වෙනවා. නේද? මේක නැති කරගන්න මෙහෙමයි නැති කරන ක්‍රමය මෙහෙමයි කියලා හැම දේශනාවකම තියෙන්නේ ওই කාරණා හතරට අදාළ දේවල්. එහෙනම් මේවා අහලා දෘෂ්ටිය අයින් කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේවා මතක තියාගන්න ඕන කරුණු මතක තියාගන්නම ඕන සමහර කට්ටියට තාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගටවත් මතක නැහැ. හරිද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයටවත් සමහර අයට මතක නැහැ. පොඩ්ඩක් අහලා බලන්න අහලා බලන්න තනියම තනියම පරීක්ෂා කරලා බලන්න. මට ඒවා මතකද කියලා මම හැමදාම කියනෝක මේ තනියම පිරික්සලා බලන්න ඕන මට මතකද කියලා. හරි. ඊට පස්සේ ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මතක තියාගත්තට පස්සේ දැන් භාවනා කමටහනක් නම් ඒ කමටහන හරියට පිළිවෙලට කමටහන කියලා දෙන ගුරුවරයා මෙන්න මේ කමටහන වඩන විදිහ මෙන්න මේ කමටහන වඩනකොට ඔයාට සිද්ධ වෙන වෙනස මෙන්න මේ ඒ වෙනස වුණාට පස්සේ මොකද කරන්න ඕනේ මෙන්න ඊළඟ පියවරට යන්නේ මේකෙන් පස්සේ ඒක ඊට පස්සේ මෙන්න ඒකෙන් ඇති වෙන මානසික වෙනස මෙන්න ඊට පස්සේ ඊළඟ පියවරට යන්න ඕනේ ඒකෙන් ඇති වෙන මානසික වෙනස මෙන්න ඊළඟ පියවරට යන්න ඕනේ මේ විදිහට ඒකේ කරගෙන යන ක්‍රමය ගැන හොඳට කමටහන් ගුරුවරයා කියලා දෙනවා. තමන් පියවරෙන් පියවරට ඉස්සරහට යන්නේ කොහොමද කියලා එතකොට හොඳට දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙම දැනගත්ත කෙනෙකුට මේ පුළුවන් වෙනව නේද යම් කිසි විදිහකින් ඒ දැනගත්ත දේවල් ඕන වෙලාවක අර පිළිවෙලට මතක තියා පිළිවෙලට මතක් කරන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? එහෙම දැනගත්ත කෙනා මතක තියාගන්න කෙනා තව කෙනෙකුට කියලා දෙන්න වගේ දැන් අසුබ කමටහන කියන්නේ එතකොට ඔන්න දැන් අහගත් අසුබ කමටහන වඩන හැටි. අහගත්තට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ අහගත්ත කෙනා ඒවක් වත දැන් කේසාලෝ මානකා දන්තා තතෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජම වක්කං හදයන් ඔය ටික කෝ මතක තියාගෙන ඊමදට කරන හැටි මතක තියාගන්න ඕනේ නේද? වර්ණ సంతාන ගන්දේහි ආසයෝ කාසතෝ තථා මේ මේ පස් ආකාරයකින් මෙනෙහි කරන්න කියලා කියලා දීලා තියෙනවා. එතකොට මේක මතක තියාගන්න ඕනේ. ඊළඟට ඒ කරනකොට මොකද්ද? වෙන්නේ අපි මේක කරගෙන යනකොට මොකද්ද වෙන්නේ කියලා මතක තියාගන්න ඕනේ අපේ ගොඩාක් අයගෙන් ඇහුවොත් එහෙම ඔබ මතකද කියලා ඔව් මොකක් හරි මතකයක් නම් තියෙන මොකක්වත් මොනවා වෙනවද දන්නේ නැහැ කේසාලෝ මානකා දන්තා තතෝ මන්දං නාරු අට්ටි අට්ටි මිජ්ජං කියලා මේ නේද ලෝකේ පාවලා වගේ අර කිසි මොනව කරන්නද කේසාලෝ මානකා දන්තා කියලා නේද එහෙම නිකම්ම ඔහේ කියෝලා නම් හරියන්නේ නැහැ නේද ඇයි අපිට තේරුම් ගන්න මනසක් තියෙනවා. මේවා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ හැම භාවනා කමටහනක්ම. හරිද? හැම භාවනා කමටහනකම නේද? කෙරෙන විදිය හොඳට මතක තියාගන්න ඕනේ. හ්ම්. ඒකනේ මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලා භාවනා කමටහන ගැන අහන්න ඕනේ. ඊට පස්සේ ධාරණය කරගන්න ලියාගෙන හරි ධාරණය කරගන්න ඕනේ. ඊට පස්සේ පිළිවෙලකට තමන්ගේ මනසින් නැగిලා එන විදිහට හදාගන්න ඕනේ. ඒකට කිව්වා වචසා ಪರಿචිතා කියලා. අර කැම්පස් එකට ගිය වෛද්‍ය ශිෂ්‍යයා ඒ විදිහට පිළිවෙලකට තමන්ගේ පැත්තෙන් ඒ කියපු කරුණු පිළිබඳව දැනගත්තද නැද්ද? නේද? ඒක මතක තියාගත්තද නැද්ද? ඒක මතක තියාගත්තා. එහෙනම් බලන්න ඒකෙන් පස්සේ පිළිවෙලකට මතක තියාගත්තට පස්සේ අන්න වෛද්‍ය ශිෂ්‍යයාට තව වැඩක් තියෙනවා. මම එයාට තියෙන වැඩේ තමයි එයා යනවා ඉගෙනගත්ත කරුණුත් අරගෙන විද්‍යාගාරයට. නේද? ගිහිල්ලා නැත්නම් පරීක්ෂණාගාරවලට ගිහිල්ලා නේද මලමිනි කපලා ඒ වගේ මේ එන්න මේ වකුගඩුවක් නරක වෙච්ච වකුගඩුවක හැදී මෙන්න මෙන්න හොඳට පිරෙන එකක් මෙන්න නේද අර අරවා මේවා ඒවා ඔක්කොම ඉගෙන ගන්නවා. කියලා ඉගෙන ගත්ත හින්දානේ අපේ එක්ස් එකක් අරන් බලනකොට හා මෙතන මෙහෙම වෙලා තියෙන්නේ නේද? මෙහෙම තිබ්බොත් මෙතන මේ මේකයි වෙලා තියෙන්නේ. ඒක ඔක්කොම දන්නේ කොහමද? අර ඉගෙන ගත්ත දේ පරීක්ෂා කරලා බලපෙන්දා. නේද? මෙන්න මේ අස්තිය ඇදයට තියෙන්නේ. මෙතන මෙහෙමයි වෙලා තියෙන්නේ ඔක්කොම දන්නේ. අර මනුස්ස ශරීරයක් ඇතුලේ ඔක්කොම ටික යාලා දැක්කා, කපලා බැලුවා, එහෙම කරපු හින්දා තමයි දන්නේ. එහෙම නේද? ඔව්. එහෙනම් අපිත් මොකද කරන්න ඕනේ? ඔන්න දැන් තමයි තියෙන්නේ වැඩි. දැන් නාම රූප ගැන අපි අසුභ භාවනාවෙන් නාම රූප දක්වාම කරගෙන යන විදිහ අපි මේ සතියේ මේ පහුගිය සතියේ අඟහරුවාදා දවසේ කොහොමද කරන්නේ? සඳුදා දවසේ සුතා කොටස කරා. හරිද? මම ඒක සැලසුම් සාගතවමයි කරේ. ඒ කියන්නේ දැනගන්න නාම රූප පරිච්ඡේදය කියන එක දැන ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම කරුණු ටික ඔක්කොම සමුදා දවසේ කිව්වා. අඟහරුවාදා දවසේ ලැබ් එකට ගිහිලා කරන්න ඕන ටික කිව්වා. හරිද? ඒ කියන්නේ මනසින් දැකීම සඳහා කරන්න ඕන ටික කිව්වා. හරිද? මේක කවදාවත් බැලුවා නම් අපිට සැලසුම් සහගතව මේක කරගෙන යන්න පුළුවන් වෙයි. අඟහරුවාදා දවසේ මනසින් දකින්න ඕන කරන්න කිව්වා. කියලා බදාද දවසේ ඒ පිළිබඳ තව අඩුපාඩු ඇතියයි සිතමින් අපි උඩුදුම්පර සෝපති ස්වාමීන් වහන්සේ මැදිරියට වඩම්මගෙන ඇවිල්ලා තව දුරටත් මේ ගැන සාකච්ඡා කරා. බ්‍රහස්පතින්දා දවසේ අපිට අපිට තියෙන ගැටලු මොනවද කියලා බලන්න සාකච්ඡා කරා. සිකුරාදා අපේ අපි දන්නවා සමාජ කතිකාවත කියලා. නමුත් සමාජ කතිකාවත තුලදීත් අපි දෘෂ්ටියට අදාළ දේවල්ම තවදුරටත් සරලව සාකච්ඡා කරා ඊයේ දවසේ ඒ වෙනම කොටවත් නෙවෙයි ඒකෙන් අපිට තවත් මේකට රුකුලක් වෙන්න ඕන හින්දා ඉතින් අද දවසේ අපි මේ මේ ඔක්කොම ටික අරගෙන සම්පින්ඩනයක් විදිහට සිද්ධ කරන්නේ මේකත් ඉතින් අපේ උරුමයක්ම තමයි ඔය කිව්වට නේද එතකොට අපි දන්නවා හොඳටම දැන් මොකක්ද එහෙනම් කරන්න අසුභ භාවනාව තුලින් තමයි මම කිව්වේ අර වෛද්‍ය ශිෂ්‍යයා ලැබ් එකට ගියා වගේ කියලා තමන් තමන්ව අත්දකින්න ඕනේ. නේද? අපිට ලැබ් එකට යන්න ලේසි නෑ. නේද? වෛද්‍ය ශිෂ්‍යයාටත් ලැබ් එකට යන්න නම් එයාටත් තියෙන අමාරුකම් වගේ. හ්ම්. අපි හිතමුකෝ එයා එයා යන්න හදනකොට එයා පුටුවක ඉඳන් ඉන්න කෙනාට දැන් ලැබ් එකට යන්න ඕනලා තියෙනවා. මෙයාට ලැබ් එකට යන්න ගියාම අර කියපු කිසි දේ මතක නැත්තම් ගිහිල්ලා වැඩක් තියනවද? දැනගත් දේවල් මතක නැත්තම් ගිහිල්ලා වැඩක් නැහැ. මොන එහෙනම් මතක නැත්තම් ගිහිල්ලා වැඩක් නැහැ. ඊළඟට යන්න හදනකොට එයාට සමහර වෙලාවට අපි හිතමුකෝ එදා දවසේ ලොකු නිදි මතක් ඇවිල්ලා යන්නේ. අර එයා නිදි පුටුවේම නිදි. එහෙනම් යන්නේ. අපේ සමහර අයත් ලැබ් එකට යවන්න හදනකොට මොකද කරන්නේ? ඉඳගෙන හොඳට තමන්ගේ අතුල අත්දකින්න කියලා ඉවර වෙලා කමටහන දීලා ගිහිල්ලා ඉවර වෙලා ඉඳවපුවම මොකද කරන්නේ? හොඳට පුදී. එහෙනම් කවදාකවත් බුදිය නෑර ලැබ කරගන්න බෑ. මනසින් දකින්න බෑ තීන මිද්දයත් එක්ක බෑ. හරිද? තීන මිද්දයත් එක්ක කොහොමත්ම බෑ. සිහිය නැත්තම් කොහොමත්ම බෑ. නුවණ නැත්තම් ඇයි කායානුපස්සනාව ඉස්සරහා තියෙන වචන ටිකනේ ආතාපි සම්පජානෝ සතිමා. එහෙනම් සිහිය නැත්තම් බෑ. නුවණ නැත්තම් බෑ නේද? හා. එහෙනම් අරයටත් ලැබ් එකට යන්න බෑ. එහෙනම් අපි මේ ලැබ් එක කියන්නේ මොකක්ද? වෛද්‍ය ශිෂ්‍යයා නම් මිනිහ කපන්න යනවා අපි හිත ගවේෂණය කරන්න යන්න ඕන. අපි අතුල ගවේෂණය කරන්න යන්න ඕන. ඒක කියන්නේ මනසානුපෙක්කිතා කියලා. හරිද? මේ සංසන්දනාත්මකව අපි මේ කතා කරන්නේ හොඳට මතක හිටින්න ඕන හින්දා. හරි? මේ මොකද අපි ධර්මය අවබෝධ කරනවා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව ධර්මය අවබෝධ කරනවා කියලා ඉවර වෙලා නිකම් මේ කරුණු කටපාඩම් කරගත්තට මෙලෝ දෙයක් අවබෝධ වෙන්නේ නැහැ. හ්ම්. එහෙනම් උනන්දුවෙන් පළවෙනි තැන ඉඳන් චුට්ට චුට්ට හරි කරන්න ඕන හින්දා අපි මෙහෙම කියන්නේ. නේද ඊයේත් අපි කතා කරා මේකේ මේක මේ ditthi visuddhi ඇති කර ගැනීමේ තියෙන ලාභය මොකක්ද කියලා කතා කරා මොකද නිර්පරාදෙන් නැති දේවල් වලට දුක් විඳිනවා අපි නිකන් අඬනවා හරි නිකන් බොරුවට අඬනවා මේ නැති දේවල් වලට අඬන්නේ මේ අහවලා මෙහෙම කරා අහවලා මෙහෙම කරා මට දැන් මෙහෙමයි අර දේවල් මෙහෙමයි කිය කිය අඬන්නේ අවබෝධයක් නැතිකම ධර්මයේ මේ මේ සත්‍යය පුද්ගලයා කියන්නේ කවුද කියලා තේරුම් ගත්තා නම් හොඳටම තේරෙනවා අපිට කරන්න ඕන දේ මොකද්ද කියලා. හොඳයි. දැන් එතකොට එනම් වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා කියන ඔන්න දැන් මනසින් දකින්ද තමන්ගේ අතුලාන්තයට රින්ගන් හදනකොට තීන මිද්දෙන් බාධා කරනවා. නේද? මතක නැත්තම් මොකුත් කරන්න බෑ. ඊළඟට වෛද්‍ය ශිෂ්‍යයා ගියා ඇතුළට ගිහලා වැඩේ කරන්න යන්න කියලා යනකොට මගදී කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ මෙහෙම ගමනක් තියෙනවා යම් මෙහෙම ගමනක් තියෙනවා යම් බොහොම රසවත් දේවල් වගේක් හම්බ වෙනවා අර එහෙමයි කියලා එක එක එක ඒවා එක එක ඒවා කියලා ලැබ් එකට යන්න දෙන්නේ නැතුව එක යනවා. එයාට කවදාකවත් ලැබ් එකට ගිහිල්ලා පුළුවන් වෙයිද මේ වැඩේ කරගන්න? බෑ අන්න ඒ වගේ තමයි අපිත් මොකද කරන්නේ නිදිමතක් ආවෙත් නෑ. හැබැයි මම මේ දැන් මේ මේ අතුලාන්තයේ අත්දකින්න ඉඳගත්තේ. මොකද වෙන්නේ හිත කොහෙද ගියේ? එන කොහෙද හිත කියලා වෙන ඒවා කල්පනා කර කර ඉන්නවා. හරි තේරෙනවද? කාමච්ඡන්දය ආදී ආපුහම මුකුත්ම කරගන්න බැරි වෙනවා. මොකද වෙන්නේ? වෙන වෙන දේවල් කල්පනාවේ කල්පනාවට යනවා වෙන වෙන දේවල්. ඉතින් මේ වෙන වෙන දේවල් කල්පනාවට යන්න දෙන්නේ නැතුව හිත ආරක්ෂා කරගත්තේ නැත්නම් හරියට නිකන් අර වෛද්‍ය ශිෂ්‍යයා යන්න යද්දී නේද කවුරු හරි ඇවිල්ලා හැදගෙන යනවා වගේ. ඊළඟට වෛද්‍ය ශිෂ්‍යයා යන්න හදි කලාන්තේ දාලා වැටෙනවා. කවුරුත් ඇදගෙන ගියේ නැහැ. ඒ මොකද ශරීර ශක්තිය මදි වෙලා නේද ඒ වගේ අපිටත් වීරිය නැත්තම් නේද වීරිය නැත්තම් මොකද වෙන්නේ අර මොකක් හරි අකුසලයකට යට වෙනවා වීරිය නැත්තම් මේක කරන්න පුළුවන්කම නැහැ නේද එහෙනම් අපි හොඳ වීරියක් ඇති කරගන්න ඕන මම මේක කරනවාමයි කියලා ලොකු වීරයක් ඇති කරගන්න ඕනේ. හරි. ඊළඟට වෛද්‍ය ශිෂ්‍යයාට මේ ඔකෝම කරගෙන කොහොම හරි වීරයත් ඇති කරගෙන නිදාගන්නෙත් නැතුව වෙන කෙනෙක් වෙන කෙනෙක් එක්කන් යන්නෙත් නැතුව ඔකෝම කරන්නේ නැතුව කොහොම හරි කරලා දැන් ලැබ් එකට ආවා කියන්නකෝ දැන් පරික්ෂණය කරන්න එපා. කියපු ඒවා පිළිවෙලට මතක නැහැ. අපිටත් කොහොම හරි කරලා අපි චිත්ත ඒකාග්‍රතාවයකට ඇවිල්ලා අතුලාන්තය ගැන මෙනෙහි කරනකොට දැන් මොකද වෙන්නේ කියලා අඳුර ගන්න බෑ. හුඟක් අයට තමන්ගේ භාවනා කමටහනේ කමටහන හොඳට කරගෙන යනවා. කරගෙන ගියාට දැන් මොකද්ද ඊළඟට කරන්න කියලා තේරෙන්නේ නැහැ. එතනින් එහාට යන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඇයි ඒ කමටහන හරියට පිළිවෙලකට අහගෙන නැහැ. හරිද? අපි දැන් ඔන්න කියලා දුන්නා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා අනිත් කමටහන කරනකොට ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ගන්න ඒක බොහොම ප්‍රායෝගිකයි කියලා. හරිද ඒත් මගෙන් ඔන්න ප්‍රශ්න අහලා ආවිල්ලා තිනවා හම්බුනහම මගෙන් ඇති වෙනවා පවතිනවා නැති නැත ඇති වෙනවා නැති වෙනවා පවතිනවා මොනවා හරි කියනවා හරිද මතක තියාගන්න ඒ මොකද කිසිම නාවක් නැහැ ඔය කිව්වට බන අහන්න නම් ලෑස්තිය තියෙනවා ඇති තරම් හරි ඒ වුණාට මේ වැඩේ හරියට කරන්න ලොකු වමනාවක් නැහැ ධර්මය අවබෝධ කර ගැනීම කියන එක නිකන් හුඟක් කට්ටියට කරන්නේ මොකක්ද දන්නවද හුඟක් කට්ටියක තියෙන අදහසක් තියෙනවා. යන තැනට ඉතින් මොන හරි කරගන්නත් එපා. නේද? මොන හරි කරගන්නත් එපා. දැන් ඉතින් වයසන්නේ සිල් ගන්නත් එපා. නිකන් මත් වෙලා වගේ ඉන්නේ මේ ජීවිතේ. නේද? ජීවිතේ මොනවද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් මත් වෙලා වගේ ඉන්නේ. ඒකත් මත් බවක්. හරියට මත් වෙච්ච මිනිස්සු දැකලා තියෙනවද? නේද? කතා කරනකොට අහ කියන්නේ වෙන එකක්. නේද? ඇහෙන දේ නෙවෙයි කියන්නේ නිකන් ඔහේ ඉන්නේ විශ්ව ඇදිලා වගේ ඉන්නේ උද්දාමයට පත් වෙලා වගේ ඉන්නේ. ඒ වගේ ඒ වගේ තත්ත්වයක් අපේ තියෙනවා කියලා දන්නවද? කියයි හාමුදුර අපිට බැන්නා. මත් වෙලා අපි මත් වෙලා කියලා. නේද? නෑ මේ මේ මේ මත් වෙලා තියෙන්නේ මොනවෙන්ද? දන්නවද? දරුවන්ට තියෙන අධික ආදරය හින්දා මත් වෙනවා. ඉඩම් කඩම් වල තියෙන අධික කෑදරකම හින්දා මත් වෙනවා. හරිද? දැකලා තියෙනවද? වයසට යන්න යන්න මත් වෙනවා දැකලා තියෙනවද? නේද? ඉඩමක ගහක් කපන්න දෙන්නේ නැද්ද මොකන් දරුවෙකුටවත් දෙන්නේ නැහැ. ඔය තාත්තා හදපු ගස්, සීයා හදපු ගස්, පරම්පරාවෙන් ආපු ගස් නේද කියලා මේ සින්නක් කරලා ලියලා දීලා. ඒ වුණාට බලන්න ඕනේ මේකත් එක්ක අල්ලන අල්ලන pore කොහොම poreක්ද කියලා නේද? මැරෙන්න ඉස්සලා දවසෙත් pore අල්ලනවා. හරි. එතෙන්ටපත් වෙන සමහර ඇත්තෝ ඉන්නවා. මම එහෙම ඒක කෙලිම කියන්න ඕනේ ඇයි? ඔය පොල් ගහකම කුරුමිනියෙක්වත් වෙලා ඉපදුනොත් එහෙම අය කාට කියන්නද? ඊට කලින් මේක කියලා බේර ගන්න ඕනේ. නේද? අනුකම්පාවෙන් කියලා දෙන්න ඕනේ. නැත්නම් පොල් ගස් කුරුමිනිය කියලා එහෙම වෙන්න බැයිද? ඒක හරිය භයානකයි. ඔය මරණකොට දාලා යන්න තියෙන ඒවා අතහරින්න නම් මනස පුහුණු කරන්න ඕනේ. නේද? වැරදි දෘෂ්ටි හින්දා ඔය මගේ මගේ කියලා අල්ලන් ඉන්නේ. කාටවත් අපේ සීයා හදපු එක ආච්චි හදපු එක අරවා මේවා කියලා අල්ලගෙන තියාගන්න බෑ මේ ලෝකේ. අපි මේ ලෝකේ අපිට හම්බෙච්ච ඉඩ තමයි ජීවත් වෙනකම් පරිභෝජනය කරන්න යමක් හම්බුණා. අන්නේ ජීවත් වෙනකම් පරිභෝජනය කරගන්න හම්බෙච්ච යමක් තියනවද? අන්න ඒ හම්බෙච්ච දේ තේරුම් ගන්න ඕනේ මේක මගේ පරිභෝජනයට මම පෙර කරපු පිනකට తాවකාලික හම්බුණ නේද? අපි නවාතැන් පොලකට ගියාම මේ නවාතැන් පොලක කාමරයක් දෙනවා අපිට. අපි සල්ලි ගෙවුවාම. නේද? ඒ කාමරේ ඉන්නේ කොයි වෙනකන්ද? අපි ගෙවපු මුදලට හරියනකම් ඉන්නවා. එතකොට මම මම අනිවාර්යයෙන්ම පරිස්සමෙන් ඒක ඒක පාවිච්චි කරලා අපහව දෙන්න ඕනේ. ඒ කාමරය ගැන මට මගේ කියලා හැඟීමක් ඇති වෙනවද? අන්න ඒ වගේ තමයි හම්බෙලා තියෙන කාමර, හම්බෙලා තියෙන ගෙවල් දොරවල් නේද? මේවා අපිට අයිති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තමන්ගේ කියලා අයිති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක අපි හොඳ ආකාරව තේරුම් ගන්න ඕන. හරිද? ඒ තා දැඩිව තේරුම් ගන්න ඕන. ඒ තේරුම් අරගෙන අතහැරලා නිදහස් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ தත්වයකටපත් වෙන්නේ මේ වගේ මානසින් මේවා දකින්න තරම් වමනාවක් උවමනාන්නේ. එහෙම අතහරින්න කිව්වට අතහරින්න පුළුවන්කමක් නැහැ. හරිද? මේකට ලස්සන කතාවක් මම කියන්නම්. මම ඊයේ පෙරේදා එක තැනක කාරණාවක් ලිව්වා, ලියලා තිබ්බා ධර්ම කාරණාවක් අනිත් අයගේ දැන ගැනීම සඳහා. තමන් අනුන් වෙනුවෙන් කළ කී දේ හරිද? අතහැරියේ නැත්නම් හිතෙන් පසුව අපි හො කරපු හොඳ කියන්නේ බලන්න අපි මොනවා හරි හොදක් කරපුවාම ඒක හිතෙන් අතහැරියේ නැත්නම් ඒ කරපු හොඳින් නම් දුක් විඳින්න වෙනවද නැද්ද? මම අර කියන්නේ කට්ටිය මං මෙයාලට මෙයාලට කියන වචනේ කියන්නේ නැහැ නේද? මම දන්නවනේ ඉතින් මං කිව්වා කියලා හිතාගත්තා නේද? මං මෙයාලට නේද? මෙච්චර කරලා තියෙනවා මෙච්චර කරලා තියෙනවා නේද? මෙහෙම කරලා තියෙනවා කිය කිය අර කරපු ඒවා පොඩි හරි ගුණයක් එහා පැත්තෙන් ආවෙ නැත්නම් මේකට ලොකු කේන්තියක් ලොකු පසිතැවීමක් නේද? එහෙම වෙනවද නැද්ද? එතකොට දැන් අන්තිමට එයාලම කියනවා කරාට වැඩිය හොඳයි නොකර හිටියනම් හොඳයි කියනවා. ඇත්ත ඒ කියන්නේ. මොකද ඒ කරලා තියෙන්නේ? අනුන්ට යමක් කරලා කරපු දේ අල්ලගෙන. මම ඉතින් ඕක ලියලා තිබ්බ තැනක අනිත් අයට ආදර්ශයක් වෙන්න අනුන්ට කරන දේ අනුන්ට කරන දේ හිතෙන් අතහැරියේ නැත්තම් කරපු හොඳින්දම දුක් විඳින්න වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා කියලා. එතකොට ඒකට අදහසක් ලියලා එවලා තියෙනවා මේ මෙහෙම. හාමුදුරුවනේ මොකද කරන්නේ ඉතින්? ඒව මතක තියෙනවනේ. කරපු හොඳ කරපු හොඳ මතක තියෙනවනේ හිතෙන් අතහරින්න බෑනේ කියලා. අන්න හරිම කතාව තමයි ඒක. හරි? අතහරින්න බෑ. අත හැරෙන විදිහට විදර්ශනා වැඩෙන්න ඕනේ. හරි. අතහරින්න බෑ. අතහැරෙන විදිහට අවබෝධ වෙන්න ඕනේ විදර්ශනා වැඩෙන්න ඕනේ. නැත්තම් අතහැරෙන්නේ අතහැරෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. අතහැරෙන්නේ නෑ. අතහැරෙන්නේ නෑ. අල්ලගත්ත ඒවා අල්ලගෙන දැන් මේ කියනකොට තේරෙනවා ඉඩම් කඩම් ඒවා ඇත්ත තමයි මේවා අල්ලන් හින්දද නෑ. මම ඊට පස්සේ මේවා අතාරිනවා. ඕන දෙයක් කරගන්න කියනවා කට්ටියට කියලා. ඒ වුණාට එහෙම කියලා ඉඩමට ගියහම මොකද වෙන්නේ? ඒ වුණාට ඉතින් එහෙම හරියන්නේ නෑ කියලා නිකම්ම අරකට අහු වෙනවා. <laughs> ඒක තමයි වෙන්නේ. ඒ වෙන්නේ අයි අපි ඒ විදිහට හිත සකස් කරන්නේ නැති හින්දා. හරි? එහෙනම් අපි දැඩි අදහසක් ඇති කරගන්න වෙනවා මේවා මේවා අතහැරෙන විදිහට අපිට විශේෂයෙන්ම නේද මානසික පුහුණුවක් කරන්න ඕන මනසින් දකින්න ඕනේ. එහෙනම් මේකට ලොකු වටිනාකමක් දෙන්න ඕනේ. හරි කමඨාණක් එහෙම හරියට අහගන්න ඕනේ. මේක වයසට ගිහිල්ලා නෙවෙයි මේ තරුණ කාලෙම කරන්න ඕනේ නැත්නම් වයසට ගිහිල්ලා අතහරින්න වැඩ ගොඩයි. එහෙම ඔක්කොම අතහරින්න බෑ. අන්තිමට අන්තිමට එන්න එන්න එන්න එන්න එන්න එන්න එන්න එන්න පීඩනයටපත් වෙනවා. හුඟක් කටියට වයසට යන්න යන්න යන්න යන්න මානසික පීඩනය අඩුද වැඩිද? මානසික පීඩනය ගොඩක් වැඩි වයසට යන්න යන්න යන්න යන්න. ඉතින් ඒකින්ද අපිට හොඳට තේරුම් ගන්න වෙනවා මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා. තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. තේරුම් අරගෙන ඒකෙන් අත මිදෙන්න ඒ තියෙන අපහසුතාව වලින් අත මිදෙන්න මානසික පහසුව ඇති කරගන්න මේ ditthi visuddhi ආදිය සම්පාදනය කරගන්න නම් අර වෛද්‍යතුමා අර පැත්ත ඉගෙන ගත්තා වගේ මේකේ එන වැරදි ටික තේරුම් ගන්න නම් අපි හරි දැක්මට එන්න නම් අර කතා කරපු දේවල් ඔක්කොම අර අහගත්ත දේවල් නැවත නැවත මතක තියාගන්න ඕන මතක තියාගන්න ඕන මතක තියාගෙන ඒවා තමන්ගේ මනසින් දකින්න නේද අපි අඟහරුවාද කතා කරා වගේ පසුගිය අඟහරුවාද දේශනාවේදී මං කිව්වා අසුභ භාවනාවෙන් කොහොමද අපි ඉහළට මානසිකත්වය සකස් කරගන්නේ කියලා අන්න එතෙන්ට යන්න අවශ්‍ය කරන බාහිර පරිසරය හරියටම සකස් කරගන්න ඕනේ. හරිද? අන්න එහෙම හරියටම සකස් කරගෙන ඊට ඒ කරගන්න අපිට පළවෙනියෙන්ම මේ පිළිබඳ ලොකු කැමැත්තක් සහ අවශ්‍යතාවයක් කරන්න ඕන දෙයක් ඔළුව විකාර වෙලා වගේ ඉන්නේ නැතුව නේද? හිමීන් පරිස්සමෙන් චුට්ට චුට්ට චුට්ට චුට්ට හරි මේකට ලොකු අවධානයක් ලොකු අවධානයක් යොමු කරන්න ඕන. ලොකු අවධානයක් යොමු කරන්න යොමු කරලා ටික ටික කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න තේරෙයි මම කිසි ගැටලුවක් නැතුව ජීවත් වෙනවා. මේ සමාජයේ මම කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙනවා. ඇයි මේ කිසි ප්‍රශ්නයක් නැතුව මම මේ ජීවත් වෙන්නේ කොහොමද? මට එළියේ ප්‍රශ්න ඇතුළට එන්නේ නැහැ. ඇත්ත තේරුම් ගන්න හින්දා පීඩනයක් නැහැ. ඇත්ත තේරුම් එදාට තේරෙයි මම ඇත්ත තේරුම් ගන්න නැතුව කොච්චර දුක් විඳද කියලා. හරිද? ඇත්ත තේරුම් ගත්තේ නැති හින්දා මම කොච්චර දුක් විඳද කියලා තේරෙන්නේ ඇත්ත තේරුම් ගරගෙන ඒ තේරුමට අනුව ජීවිතේ ජීවත් කරනකොට ඇති වෙන පහසුව. එක ධර්ම කරුණක් හරි තමන්ගේ ජීවිතයට හරියට ගලප ගන්නකොට හරිම පෞරුෂයකින් යුක්ත හරි වටින ජීවිතයක් උරුම වෙනවා අපිට. හරිද? ගොඩාක් වටින ජීවිතයක් උරුම වෙනවා හෙල්ලෙන්නේ නැහැ ඒ ජීවිතය එතකොට. ඒක ඉතාමත්ම ප්‍රබලව කරගෙන යන්න පුළුවන් වැඩක්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපේ ජීවිතය පිළිබඳව ඉතා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේක මෙහෙමයි මේක මේ විදිහටයි කරගන්නේ. මේක මේ විදිහටයි කරගන්නේ කියලා දැන් එතකොට ඒ විදිහට අපි මේක අපේ අතුලාන්තයට ගිහිලා නාම රූප පරිච්ඡේදය පිළිබඳව අපි කතා කරගත්ත විදිහට නීවරණ යටපත් කරගෙන හිමින් කරේ මේ ශරීරය ගවේෂණය කරනකොට නාම රූප පරිච්ඡේදය කරන්නේ එතෙන් තියෙන දිගටම තියෙන කාරණා ටික ඒ ඒ තැන්වල අපිට අපිට දැනෙන දැනෙන හැටියට අපේ දැක්ම වෙනස් වෙනවා ත්‍රිලක්ෂණය මතුවෙනවා හරිද එතකොට අපේ සිත කියන කියන එක අනිත්‍යයි කියලා අත්දකිනවා අපේ කය කියන එක අනිත්‍යයි කියලා අත්දකිනවා ඊළඟට අපේ අනුන්ගේ කයවල් අනිත්‍යයි කියලා අත්දකිනවා. තමන්ගේ අනුන්ගේ සිත් අනිත්‍යයි කියලා අත්දකිනවා. එතකොට ඒ ඒ තමන් ගැන තේරුම් ගන්නකොට මං ගැන හරියටම තේරුම් ගන්නකොට මට අනිත්‍යය කවුද කියලා තේරෙනවා. මං ගැන හරියටම තේරුම් ගන්නකොට මට අනිත්‍යය කවුද කියලා තේරෙනවා. ඉතින් මේ විදිහට මගේ ක්‍රියාකාරීත්වය මට ඕන හැටියට වෙන්නේ නැහැ කියලා තේරෙනවා වගේම අනිත්‍යයේ ක්‍රියාකාරීත්වය අනිත්‍යයට ඕන හැටියට වෙන්නේ නැහැ කියලා තේරෙනවා. මේ හැම දෙයක් එක්ක මොකද වෙන්නේ අපිට ඉතාමත්ම පහසු ජීවිතයක් එහා පැත්ත ගැන ලොකු ප්‍රශ්නයක් නෑ අපිට හැමදාම තියෙන එහා පැත්ත ගැන ලොකු ප්‍රශ්නයක් අනිත් පැත්ත එක මරා ගන්න යන ගතියක් තියෙන්නේ සිතුවිල්ලක්වත් එහා පැත්ත ගැන වැරදියට ඒ කියන්නේ මොන වැරද්ද කරත් අපේ හිත හෙල්ලෙන්නේවත් නැති තත්ත්වයකටපත් වෙනවා අපි ඊයේත් කතා කරා කොහොමද වෙන්නේ කියලා මට ඕන කරේ අද ඒක කතා කරන්න නෙවෙයි ඒක කරන්න ඕන ක්‍රමය ගැන කියන්න ඉතින් ඒ ටික කරලා බලන්න ඒ ටික කරලා බලනකොට අපිට හොඳට වැටහෙයි, ඉතා ඉක්මනින් වැටහෙයි මාව වෙනස් වෙනවා කියලා. අන්න ඒ වෙනස් වීමට කියන දිට්ඨිය සුප්පටිවිද්දා කියලා. ඒ කියන්නේ දෘෂ්ටිය හරි ගියා. මං ගැන තේරෙන දැනීම හරි ගියා. අනිත් අය ගැන තේරෙන දැනීම හරි ගියා. නේද? එතකොට මං ගැන තේරෙන දැනීම නිවැරදි විදිහට මගේ මගේ යථාභූත ස්වરૂපය ගැන නිවැරදිම දැක්මක් මට ඇති වුණා. අනිත් අයගේ ඇත්ත తත්වය ගැන නිවැරදිම දැක්මක් ඇති වුණා. එහෙම ඇති වෙනකොට අපිට අර තියෙන පීඩිත තත්ත්වයන් නැතිලා යනවා. ලෝකේ කවුරුවක්වත් මට වග කියන්න ඕනේ නැහැ එතකොට. නැත්තම් හැමදාම ලෝකේ මට වග කියන්න ඕනේ. මම හැමදාම මගේ අයිතිවාසිකම් හොයනවා. නේද? අහවලා මේකට වග කියන්න ඕනේ. මෙයා මේකට වග කියන්න ඕනේ. මෙයා තමයි මේකට වග කියන්න ඕනේ. නේද? ඇයි අතීතේ මට මෙහෙම කිව්වා. දැන් මෙහෙමයි කරන්නේ. එයා තමයි වග කියන්න ඕනේ. හැමදාම වගකීමක් බාර දෙනවා අනිත් අයට. ධර්මය අවබෝධ කරගත්ත අයට අපේ පින්නන්නේ දෘෂ්ටිය වෙනස් කරගත්තට පස්සේ අනුන්ගේ වගකීමක් ගැන අනුන්ගේ වගකීම් ගැන අදහසක් නැහැ. හරිද? ලැබෙන දේ ලැබෙන දේ තුල තෘප්තිමත්ව ජීවත් වෙනවා. හරි? නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැමදාම සත්වයා ඌනෝ ලෝකෝ පතිට්ඨිතෝ හැමදාම අඩුවක් සහිතවම ඉන්න මං අහනවා අඩුවක් තියෙනවද දන්නේ ජීවිතේ? අඩුපාඩු තියෙනවද දන්නේ? කන්න බොන්නේ මං කියන්නේ. කන්න බොන්න අඩුපාඩු වෙන එකේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නේද? කන්න බොන්න ඒ වුණාට ඔය කිව්වට කොහොමවත් අඩුපාඩු නැහැ නේ. ඒක කොහොම හරි බේරෙනවනේ. නේද? බොහෝ අඩුපාඩු තියෙනවා. මොකද? ඉවරක් නැති බලාපොරොත්තු, ඉවරක් නැති ආසාවල්, ඉවරක් නැති දේවල් හින්දා හැමදාම නේද? ඒ කියන්නේ මේ කෙනෙකුට හිතයි ඉවරක් නැති අඩුපාඩු ඉවරක් නැති බලාපොරොත්තු කියනකොට අපිට හිතේ එකපාරටම මේ බොහෝ බඩු බාහිර ආදිය ගැන බොහෝ එක එක දේවල් ගැනයි මේ කියන්නේ කියලා. ඒවා විතරක් නෙවෙයි ඒවත් ඒවත් ඒවත් එක්තරා බලාපොරොත්තු තමයි. නෑ අනිත් අයගේ හිතවත්කම් අනිත් අය සලකයි කියන ඒවා අනිත් අයගේ ආදරය නේද? තරහ තරහා තියෙන අමනාපකම් තියෙන අයට මේ විදිහට වෙන්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ නේද මෙයා මේ සීමාවෙන් මෙහාට එන්න බෑ අරයා අර සීමාවෙන් එහාට එන්න බෑ යා මෙතන ඉන්න ඕන අරයා අතන ඉන්න ඕන ඔය වගේ අපි ලොකු මට්ටම් හදලත් නේද නැද්ද තියෙන්නේ ඒකෙන්ද අර කිසි නිදහසක් නැහැ ජීවත් වෙද්දී ඒ වගේ එක එක එක එක එක එක දෘෂ්ටි වලට හිර වෙලා තියෙන අයට කිසිම නිදහසක් නැහැ අඩුම ගානේ පාරේ ඇවිදගෙන යනකොටවත් නිදහස නැහැ මම කියන්නේ නිදහස නැති වෙන්න හේතුව මොකද්ද කියලා අර තමන්ගේ තියෙන තියෙන තමන් ගැන තියෙන දැඩි දෘෂ්ටියින්දා මොකද වෙන්නේ ගෙදරදී ඇවිදින්න කතා කරන්න එක විදිහකට පාරදී ඇවිදින්න කතා කරන්න තවත් විදිහකට දැකලා තියෙනවද එහෙම වෙලා තියෙනවා තනියම ඉන්නකොට හැසිරෙන විදිහ නෙවෙයි කවුරුවත් ඉන්නවනේ මොකද මගේ தත්ත්වය රැක ගන්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ මේ විදිහට වෙන්න ඉතින් අර එක එකකට හිර වෙලා අපි ඒ හිර වෙලා හින්දා කතා කරන ඇවිදින විදිහ පවා අනිත් අය ඉස්සරහා වෙනස් නේද ඇඳුම් පවා අතෙන්ට යන්න මට මෙහෙම ඇඳුමක් ඕනේ මෙහෙම ඇඳුමක් ඕනේ දැනට සුදුසු විදිහට අඳින්න ඕනේ එහෙම නෙවෙයි ඒවා අනවශ්‍ය විදිහට ඉස්තරම් වෙලා ඡාම් ජීවිතයක් නැති වෙලා ගිහිල්ලා. ඒකින්ද ලොකු දේවල් වල වගේ එකට හිර වෙලා, තදට හිර වෙලා මිරිකිලා ඉන්නවා. ඒ හැම එකෙම නිදහස් වෙලා ඉතා නිදහසේ, ඉතා සුවසේ නේද? ඔහේ ඉන්න පුළුවන් එතකොට. හරි. විදර්ශකයා ඔහේ ඉන්න කෙනෙක්, නිදහසේ ඉන්න කෙනෙක්. ඉතින් එහෙනම් ඒ වගේ තත්ත්වයන් වලටපත් වෙන්න අපි අපේ ජීවිතය නිවැරදිව සකස් කරගන්න ඕනේ. ඒකට ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා සංක දේශනා කරපු දේවල් අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා. අපි මේ හිතවල දුක නිවන වැඩ පිළිවෙලක් තියෙනවා. හිර වෙලා තියෙන තැන් වලින් ගැලවෙන වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න ඒ වැඩ පිළිවෙල තමයි අපි සකස් කරගන්න ඕනේ. ඒක තමයි කියන්නේ සුතා දතා වත්සා පරිසිදා මනසානුපෙක්කිතා කියලා. ඉතින් කෙටියෙන් කියනවා මේ සියලු වැඩ පිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන දේවල් තුළ තියෙනවා. මේකෙන්ද අපි හොඳින් කල්පනා කරලා මේ ජීවිතේ සාර්ථක කරගන්නත් සසර ජීවිතේ සූපපත් කරගන්නත් මේ හැම දෙයක්ම ගවේෂණය කරන්න ඕන බෞද්ධ විදිහට අපිට ලැබිලා තියෙන උරුම වෙලා තියෙන මේ විසඳුම අපි භුක්ති විඳින්න ඕනේ නේද අපිට උරුම වෙලා තියෙන ඇත්තටම අපිට උරුම වෙලා තියෙන මේ ධර්මය අපි භාවිතයට ගන්න නෑ පාවිච්චි කරන්නේ නැහැ ඒකින්ද අපි හැමදාම හිතෙන් දුක් විඳිනවා ඒ හින්දා එහෙම හිතෙන් දුක් විඳින්නේ නැතුව අපිට උරුම වෙලා තියෙන ධර්මයේ භාවිතා කරන්න දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ හැම දිනාටම ඒ ආකාරයට තමන්ගේ කටයුතු සම්පාදනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති